didn't come I'm because

Thank you. something

Thank you. කෙරෙන්නේ ඉතින් යම් කිසි කෙනෙක් උපාසකයෙක් කරනවා අන්න එතෙන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සංකත

क्या उपमंदिर है या किसी के रूप में किसी के कल्याण क्या उपमंदिर हमारा जैसे सफल बात करते एक मुझे ऐसे हमें डॉक्टर बुद्ध के लिए जुड़े हैं आनंदेव बुद्ध के लिए जुड़े हैं आनंद केवल बुद्ध के लिए जुड़े हैं स्पॉन्सर केवल बुद्ध के लिए जुड़े हैं अगर हम यहाँ से हिंदू के पास जगत

අපි මේ ප්‍රංගතය අකාරත්වය ප්‍රශ්නය කරනවා. විශේෂයෙන් කතා කරනවා. මොකද විශේෂයෙන් කතා කරන්නේ මේ වගේ මේ මතය ආත්ම දෘෂ්ටිය සහිතව. මොකද අපි සංස්කෘතිය කරන්නේ. එන්නේ ප්‍රතිපදාවේ දුස්කේරේ ඉන්නේ කොහොමද අපි ප්‍රශ්නය කරන්නේ කොහොමද? ඉන්පෝ ප්‍රත්‍යක්ෂ කරලා තියෙන්නේ තින් පව්. ඒ තින් පව් මේ ඉන්ද්‍රිය ප්‍රකාශන කරන්නේ සිතේ කොරණයේ ස්වභාවය. තින් පව් කියන්නේ අනිත්‍යපත්‍ය සංඛාර කරන්නේ සංඛාර කරන්නේ තින් පව් වලට තමයි. මේ ඉන්ද්‍රිය ඇසුරු කරගෙන සිතේ කොරණයේ ස්වභාවය දැක්වීමත් සංඛාර කරන්නේ Yeah. done

ඒ කොහේද වරපරකට උපදවන සත්‍ය මේ විදිහට අපේ කරාසී කරනවා අපේ මුතරණයක ඒකට මහින්ද මහරහතන් වහන්සේ අන්නාදී කියන පිළිසකට සම්පූර්ණ කරනවා කියලා කියනවා ඒක තමයි අපේ කරාසී කරන පිළිස අපි කියන දේවල් කරලා දෙන්නේ සූත්‍රවල අපේ සාරවත් මේ ධර්මයේ අන්තර්ගත අපි කරන දේ කරන්නේ මේ සම්පූර්ණ අන්තර්ගත ආර්ය සම්පූර්ණ අපි මේ කොටේ ඉඳ අසුතව උත්තරිය අපි දෙන්නේ අපි කියන විවහාර මාත්‍රයේ කොටගෙන මේ ධර්මයේ දුරනවා අනුකම්පනවා අපි පාවිච්චි කරන්න උත්සාහ කරනවා මේ විතරමයි බලත් ඒක නැත්තම් ඒ සම්මුති සමානයි ඉස්සරහට අපිට මේ කප්පේ බුදුරජාණන් වහන්සේගේ භාෂාව බුද්ධ භාෂාව අපිට තේරෙන්න පටන් ගත්තොත් අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම වචනයක්ම තේරෙනවා ඒක තමයි මොකක්ද කියන්නේ ඔක්කොම දැක්කම තේරෙන්නේ තේරෙනවා කියන දේවල් ඒකට බුදුහාමුදුරන් උපසම් වක්ම දෙන්නේ මොහොතු සියයක් බෞද්ධයෙක් කියලා. අපි බුදුරජාණන් වහන්සේ උපසම් දෙන්නේ උන්වහන්සේ ළඟින් පොතකට දෙන්නේ උන්වහන්සේගේ භාෂාව ප්‍රතිරේක භාෂාව හැබැයි විවරණය කොහොමද කියලා තමයි මම කතා කරන්නේ. ඒ භාෂාව තෝරගන්න තෝරගන්න සත්‍යය නෙමෙයි. ඒකයි මොන සුත්තුවක් කියලා කියන්නේ. ඒක හරියට නිකන් 하나님의 계속된 것에 부분을 아차를 얻게 되었나니 certain

it's a

Gracias.

un desvío, un Okay? Tapi yang begini itu Berhasil Berminta Berminta Sampai Berhasil Sampai Jika Jika kita Jadi kita kan kira-kira Apa kita tahu Dokter Dokter Dokter Dokter Dokter Bicara Bicara Bicara Bicara Bicara Bicara

මේ කරන ධර්මවලට දක්වන තේරෙනවා මේ මේ මුළු සත්ත්ව ප්‍රජාව කියන්නේ එහෙම ප්‍රජාව කියන්නේ මහා සම්පාවක් අපේ සංසාරය තුළ පහර කරන පුළුවන් ඔය දෙන්නාගෙන් ගන්න. ඒකම විදියට. හැබැයි මොනවා වුණත් ඒක තිබුණා. හැබැයි මොකද තිබුණා

සංස්කෘත හැදෙන මිනිස්සු අපේ ඉන්නේ තියෙන්නේ ලකුණක් උන්කාරක ඥානකරක ප්‍රතිකාරක Thank you. engage අපි කියන විදිහට කියනවා. අනිත්‍ය දුක්ඛ අනත්ත. නිත්‍ය නැති බව, සුඛ නැති බව, අනාත්ම නැති බව. සත්‍යයේ ප්‍රකාශය උදේ. නිත්‍ය නැති බව, සුඛ නැති බව, අනාත්ම නැති බව. මොකක්ද හේතු කියන හරකට දාන වල. එනම් මේ හේතුන්ගේ හරකට දාන

උත්තර දෙන්න නොහැකි. බලන්න දෙන්න නොහැකි. මේ දෙකෙන් සාකච්ඡාවක් පැත්තේ දෙන්න හදන්න. දැන් අපි අර දෙන්නේ සම්පූර්ණ. දෙන්නේ සම්පූර්ණ කරලා දෙකෙන් කරලා කරනවා. අන්න ඒක හරියට දෙන්න. බලන්නේ දෙන්නේ නැහැ. ඒක තමයි පිළිදෙන බලපොට දැන් මේ ප්‍රසූතේ දෙන්නේ ලෝකේ. මේක ලෝකේ පිළිදෙන විතරනේ. අත්තරනේ පිළිදෙනවත් කරවත් කරන්නේ. මේක මේ භාවය නෝමද. බලපොටනේ පිටතන ලෝකේ. ඒක මේ හිතමද මේ අපතරනේ දෞත්‍රාදලා මේ හිතමත් මේ දෞත්‍රාදලාගේ පස්සේ. ඒක තමයි ඉස්තේ අන්න නිත්‍ය ජීවිතයේ ඒක ධර්මයක් ධර්මයක් තේරුම් ගන්නට ඒ සම්පූර්ණකකට මේ ධර්මයේ තුල ධර්මතාවයක් ඒ ධර්මතාවයේ ප්‍රධානී නිත්‍ය නැති බව සුඛ නැති බව ආත්මය ඒක නිත්‍ය නිරෝධ ඒක බලනකොට නිරෝධය නිරෝධ කියලා කියන්නේ මොකක්ද උපාසනාවට පිටත් මොකක්ද කියන එක දැනගන්න බලන්න මේක තමයි

nadie fue

සකමන කුසල සමතර විනාශයෙන්නේ නැහැ. මේ විනාශ කරනවා. මේ විනාශ කරනවා. මේ විනාශ කරනවා කියන්නේ ඒ කියන්නේ දෙවියන් පරිපාලනය කරනවා. විපතාවේ ඉන්නේ. පස්තරේ උත්තර දෙන්න. දැන් මේ පස්තරේ කරන්නේ මේ විනාශ කරනවා. අව විනාශ කරනවා. එයා පටන්වත් පරිදාත මහත්මෝ සනාතන මනෝ මුදිතේ පෙන්වන්නේ මාර්ගයෙන් පස්සේ අනිත් උත්තරය පෙන්වන හරියම කියන දේ. උත්තරය තමයි මාර්ගපත් වෙනුනේ උත්තරය. සම්මාදිට්ඨිය උත්තරය. එතකොට මේ විතරකින් මුක්ත අන්න බුදුන් ක්ලාකපිට පහළ. බුදුහාමර තමයි අකපිට පහළ. ඒ අකපිට කරේ තියෙන තුන් තෙවුරක් අත්‍යවශ්‍ය තියෙන සමාධිය. අත්‍යවශ්‍ය තියෙන සමාධිය කියලා තුන් තුනෙන් යුක්තයේ බුදුරජාණන් වහන්සේ අටකලෙකට පහන්ස අටකලෙකට බුදුරජාණන් වහන්සේ ඉන්නේ එක් මිනිහෙක් කලකට පරිකරේ කාර්යයක් ඉතින් අන්තරයෙන් ඒක හොරයි බහරක් කරන්නේ නැත්නම් යන්නේ ඒක බුදුරජාණන් වහන්සේ නිහියන මකලක් කියනවා දැන් තියෙන කෙනෙක් කරන්නේ දැන් ඒක තමයි කියන්නේ එනම් මහත් කරන්න කියනවා. අන්න ඉතින් තමයි අන්තිම ලැබිච්ච කෙනා බලන්න මතකෙන් තියෙනවා කරන්න මොනවද කිව්වා කියන්නේ හිතෙන්නද? එහෙම නැත්නම් කාර්යයක් කරන කවුරු කරන්නේ නැහැ. අර බලන්න යනකොට අර ධාර්මයේ තියෙනවා මොනේ කියනවා. අදාළ දෙයක් අදාළ පස්සට බලන්න. අර මාර්ග බලන්න ඒක අපේ දුකින් දුර කරලා දුක්ඛාරණ ඉතින් බුදුහාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ කියන්නේ තමයි කියන්නේ මොනම දෙයක් බලාපොරොත්තු වෙන්නේ කිසිම බලාපොරොත්තු නොවේ අපි සතර දුකේ නිදහස් වෙන්න බුදුහාමුදුරුවෝ මතම මතම තමයි මේ මනසේ කියන්නේ අදහස් අපිට දැනෙන්නේ එතකොට කියනවා එතකොට පේනවා ඒ මාර්ග උන්වහන්සේ ඊළඟට දේශනා කරනවා. ඒ පිළිතේ වූවන්සේ අනුපගම් මධ්‍යම ප්‍රතිපදා අසාරාතේ නබ්බි සම්බුද්ධා. මේ මේකෙන් විතරක් කරපොත් සතන වූවන්සේ කියලා පින් පව් දෙක ඒ දෙකෙන් දෙනසාර දුස්තිය. ඒ දෙකම අයින් කරපොත් වූවන්සේ අනුපගම් මධ්‍යම ප්‍රතිපදා සාහනක වෙනවා කුසලයේ තියෙනක තමයි ඒ සාහසතරයි තියෙනවා වචන තරම් දැන් මම කියන්නේ තියෙනවා ඒකේ තියෙනවා කාර්යයක් කරන්නේ ඒක තමයි මොහොන් කරපක් ඒ දෙකම පිටපත්නි එදිකට එකක් ආපේක්ෂ වෙන්න පුළුවන් හැබැයි ඒකේ බලය කියලා කියන්නේ මෙතන මෙතන විනය කියලා කියන්නේ දුකමයි. භව කියලා කියන්නේ දුකමයි. හැබැයි කුසල කියන්නේ එහෙම සාපේක්ෂ ධර්මයක් නෙමෙයි අපේක්ෂක මාර්ගය. කුසල ධර්මයක් නෙමෙයි දුකයි කියන්නේ. කුසල ධර්මයක් අපිට ඕනකට මේ බුදුහාමෙන් කියන්නේ. නිකන් මම හැරිගම නම් මම හැරනවා කියන එක කියන්නේ. උතුමනවා උතුමනවා තමයි කියන්නේ. කුසල ධර්මයක් කියන්නේ ඉතලත් මුත්තමත් පුදුම සූත්‍රයෙන් දේශනා කරන කොට උන්වහන්සේ දේශනා කළේ මේ මාර්ගයේ අන්තකම් පින්වත් මේක ප්‍රඥාවෙන්ම විපස්සනා සාහිත්‍ය සාහිත්‍යයෙන් කරනත් අනුමහලක අහිංසක ලබා ගන්න පුළුවන් තමයි. ඒ තමයි මේ හැම දෙයක්ම පින්වත්නි. ඔබ තේරුම් ගන්න මේ මහා කැලේ මුල කොටක් තියෙනවා. මේ මහා කැලේ අන්තකාරයි. මහා කැලේ හැමතිස්සෙම මුල කොටක් දක්වනවා කියන්නේ. හැමතිස්සෙම විපාකතාව පහය මේ කැලේ තුල ජීවත් වෙන අත්දැකීම. මේ ජීවිතයේ මරණ දුක මේ ජීවිතයේ මුලකට අසන්න කරන මහාවලය. මේ කැලේ තුල මුල දක්ෂ අපේ මගේ පහලම දක්ෂ කියන්නේ. ඒක දක්ෂ පහලයි. ඒ දක්ෂ යටි සතු ධර්මා සම්පිතත්තම් මාරුමනෝවයින් ඇතිවෙන්නේ මේ ජීවිතයේ කියන්නේ. එතකොට තේරෙනවා ඊළඟට මේ හැලේ අවිද්‍යාවෙන් අන්ධකාරයෙන් යුක්තයි. මොකක්වත් දෙන්නේ නැහැ. මේ හැලේ අපි අසනවා. හැලේ මේ හැලේ ගුණ ධර්ම කොහොමද? එක එක සහාය සුදුසු මේක සංඥා එකතු කරන මහා සංඥා උපාදානස්කන්ධය. අපස්සන විදම් පිටකමේ චිත්තංගේ කරන අපිට එකදහක්වත් තිබුණේ නැහැ. අපි දැක්කේ තමයි සංඥා සාහිත්‍ය ධර්මනාම ආර්ථික වාදන්තුකේ විපක්තියේ විපක්තිය. අපි අදෙන් කලින් දාසියෙන් දිනෙන් කලින් මේ ඉන්ද්‍රිය පහින්ම පින්වත් සංඥා උපදාමින් සංඥා උපාදානයි දැන් දුක්ඛනා කියලා කියන්නේ සංඥා නැමැති ධාතු වලින් මහ විශාල කණයක් හදන සංඥා උපාදානස්කන්ධය. ඒක අපි සංඥා ආත්ම කොට ගන්නවා. සංඥා සුඛ කොට ගන්නවා. සංඥා නිත්‍ය කොට ගන්නවා. ඒ සංඥාව තුළ ආත්ම සංඥාව එහෙම නැත්නම් සත්‍ය දෘෂ්ටිය වහුණා ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකම මේ වනය නිරලා පන්දලා පන්දලා හැදෙනවා. එහෙම යම් කෙනෙක් දැක්කොත් මේ කරේ හැදුනේ සංඥාවකින් අනදහක්. අනන්‍යගත මුක්තමූලගත එක එක ධර්මයේ මහතලේ හැදුනේ මහතලේ දැන් එක එක ධර්ම නිසා මේ සංඥා සමූහයක් තියෙනවා. මේ යම් කෙනෙක් දැක්කොත් සුඤ්ඤාගාරය කිසිවක් නැති තැන සවිසුද්ධා නමෝති අවබෝධ කරගත හැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කිසිවක් Muhammad bin Mulai, Muhammad Suhaib Taib, Muhammad Nani Taib, දානය සමාධිය මෙතනගෙන. නිවන් මාර්ගය නම්